ඊළඟට ඉන්දික මහත්මයා අවසරයි හඳුනන්නේ ඔබ වහන්සේ ඇහෙනවද ඇහෙනවා ආ ඔබ වහන්සේ යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය ගැන කිව්වා ඒක හඳුනන්නේ මේ සාමාන්‍යයෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද යෝනිසෝ මනසිකාරයෙන් දකිනවා කියන එකයි මේ අයෝනිසෝ අයෝනිසෝ මනසිකාරයෙන් දකිනවා කියන එකයි සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් කොයි වගේ දෙයක් ආකරන්නේ ඒක අයෝනිසෝ මනසිකාරයයි කියන්නේ ඇත්තටම සති සම්පජඤ්ඤය අයෝනිසෝ මනසිකාරය කියන්නේ අසත්‍ය සහ අසම්පජඤ්ඤය. එතකොට සති සම්පජඤ්ඤය කියලා කිව්වහම සත්‍ය සහ සම්පජඤ්ඤය. සතිය කියලා කියන්නේ දැන් අපි බොහෝ අවස්ථාවල පැහැදිලි කරලා තියෙනවා සති චෛතසිකයේ ස්වභාවය තමයි හැඟීම් වලට වහල් නොවි අරමුණු වල ගිලෙන්නේ නැතිව භුක්ති විඳින්නේ නැතිව එල්බ ගන්නෙ නැතිව අරමුණ දකින්න සිහි කරන්න පුළුවන් හැකියාව තමයි ප්‍රධාන වශයෙන්. ඒ කියන්නේ සතිචෛසිකයේ තියෙන්නේ සිහි කර දෙන ගතිය. සරණං සති සිහි කර දෙනවා. එතකොට ඒ සිහි කර දීම තුළ අරමුණ භුක්ති විඳින්නේ නැහැ. දැන් උපාදානයේහි තියෙන ස්වභාවය තමයි උපාදානයනොත් දේවල් සිහි කරලා දෙනවා. ඉක්ම ගිය දේවල් සිහි කරලා දෙනවා. කලින් සිද්ධ වෙච්ච දේවල් සිහි කරලා දෙනවා. හැබැයි ඒ සිහි කරලා දෙනකොට උපාදානයේ තියෙනවා ඒක භුක්ති විඳින ගතිය. එදා සිද්ධිය සිද්ධ වෙනකොට අපි කෝපයෙන් නම් ඒක භුක්ති විඳේ අදත් ඒක සිහි වෙනකොට අපේ මනසේ කෝපය මතුවෙනවා. එදා අපි ඒක රාගයෙන් නම් භුක්ති විඳේ අදත් ඒක සිහිපත් වෙනකොට රාගය උපදිනවා. ඒක තමයි උපාදානයෙන් සිහි කරලා මේ සතියෙන් සිහි කරලා දීම තුල ඒ අදාළ කරුණ අදාළ තැනට සිහිපත් වෙනවා අවදි වෙනවා මතු වෙනවා හැබැයි ඒක භුක්ති විඳින්නේ නැහැ. එතකොට ඒ ඒ ඒ සතිය අපි ප්‍රගුණ කළ යුතු පැති ප්‍රධාන වශයෙන් හතරක් කතා කළා. පළවෙනි එක තමයි වර්තමාන ධර්ම සිහි කර දෙන ගතිය. ඒ කියන්නේ සතිපට්ඨානයේදී පුහුණු කරන්නේ ඒක කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වශයෙන් සතර සතිපට්ඨානයේදී සිහිපත් කරන්නේ උත්සාහ කරන්නේ අර වර්තමාන ධර්ම දැන් කායානුපස්සනාව ගත්තාම ආනාපාන සතිය මේ මොහොතේ ක්‍රියාත්මක වෙන ආස්වාස ප්‍රශ්න ඊළඟට ඉරියාපත මනසිකාරය ගත්තාම මේ මොහොතේ ඉරියව් ක්‍රියාත්මක වෙන ආකාරය. ධාතු මනසිකාරය ගත්තාම මේ මොහොතේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ක්‍රියාත්මක වෙන මේ විදිහට කායanusasන. වේදනානුපස්සනදී මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන සුඛ දුක්ඛ උපේක්ඛා වේදනා. ඊළඟ චිත්තානුපස්සනාවේදී මේ මොහොතේ ක්‍රියාත්මක වෙන සරාගී සිත් විතරාගී සිත් සදෝස සිත් විත දෝස සිත් ආදී ඊළඟට ධර්මානුපස්සනාව ගත්තහම මේ මොහොතේ ක්‍රියාත්මක වෙන නීවරණ ධර්ම බොජ්ජංග ධර්ම ආදී. ඔය විදිහට සතර සතිපට්ඨානය තුළ අපේ මනස පුහුණු කරනවා. හැමතිස්සෙම මේ වර්තමාන ධර්ම අවශ්‍ය තැනදී අවශ්‍ය දේ සිහි කර සිහි වෙන්නට. මොකද මේ අවශ්‍ය කරුණු අවශ්‍ය තැන සිහිපත් වෙන්නේ නැතිනම් අපිට විමුක්තියට යන සඳහා අත්‍යවශ්‍ය වෙන විදර්ශනාව කරන්න බෑ. විදර්ශනාව කරන්න ඒ හේතුඵල වශයෙන් ඒවැ ගැළපීම් දකින්න ඒකට මේක ප්‍රත්‍ය වෙන්නේ මෙහෙමයි කියලා තේරුම් ගන්න ඒ වර්තමාන ධර්ම හැම එකක්ම අවශ්‍ය තැන සිහිපත් වෙන්නට. ඒක නිකන් කරන්නේ නැහැ. ඒක දීර්ඝ කාලයක් පුරුදු කරන්න. එතකොට එහෙම පුහුණු කිරීම තමයි සතිය සතර සතිපට්ඨාන වශයෙන් ප්‍රගුණ කිරීමේදී කරන්නේ. ඊළඟට සතිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට අපි කතා කරද්දී විශේෂයෙන් බෝධිපාක්ෂික ධර්මවලදී අපි කතා කළා ඉන්ද්‍රිය ධර්මයක් හැටියට චිරකතම්පි චිර භාසිතම්පි සරිතානුසරිත කලකට පෙර කළ කී දේ සිහි කරන ගතිය. එතකොට බොහෝ කලකට පෙර කරපු දේ කියපු දේ සිහි කරන්න පුළුවන් වෙනවා. එතකොට එතනදී අපිට විශේෂයෙන් අර උපාදානයේහි සිහි කිරීමේ තියෙන වෙනස අපි තේරුම් ගන්න ඕන නැත්නම් අපි අතීත දේවල් බොහෝ විට අපි සිහි කරන්නේ උපාදානය. ඒ උපාදානයෙන් තොරව සිහි කරන්න පුළුවන් වුණොත් තමයි අපිට අපේ අදිෂ්ඨාන අපේ ප්‍රාර්ථනා සිහිපත් වෙන්නේ කලින් අහපු දහම් කරුණු අපිට සිහිපත් වෙන්නේ කලින් පිහිටපු අදිෂ්ඨානයන් අපි සමාදන් වුණු සීලය අපට සිහිපත් වෙන්නේ. ඊළඟට අපේ ගුරුවරු අපට දීපු උපදේශයන් අපට සිහිපත් වෙන්නේ. අපේ අත්දැකීම් අපට සිහිපත් වෙන්නේ. ඊළඟට පුබ්බේ නිවාසානුස්සති ඥාන ආදී ප්‍රගුණ කරනකොට ඒ පෙරවිසු ආත්ම භාවල ඒ සටහන් අපට සිහිපත් කරන්න පුළුවන් මේ ඔක්කොම ඒ සතියෙහි තව තව පැත්තක්. ඒ වර්තමාන ධර්ම නෙමෙයි ඉක්ම ගිය ධර්ම සිහි කරන්න පුළුවන් ගැතියි. ඊළඟට බොජ්ජංග ධර්මවලදී කෙලින්ම නිවන සිහි කර දෙන ගතිය. ඒ කියන්නේ මේ මොන දේ කළා වුණත් මේ කරන්නේ ක්ලේශ පරිණිරවාණය සහ පංචස්කන්ධ පරිණිරවාණය කියන මේ කාර්ය සඳහායි මේ මේ හැමදේම කරන්නේ කියන එක නැවත නැවත සිහිපත් වෙන්නට එතකොට ඒක සිහිපත් උනේ නැතිනම් අපි වෙන වෙන දේවල් වෙන වෙන අරමුණුත් එක්කලා තමයි දේවල් කරගෙන යන්නේ. අර නිවන කියන එක යලි යලි සිහි වුණොත් තමයි ඒ නිවන ඉලක්ක කොටගෙන මේ ಗುಣධම් වැඩිම අපිට මෙහෙවන්න පුළුවන්. මේ බොජ්ජංග ධර්මවලදී ඒ ගුණය තමයි මතු කරන්නේ. ඊට පස්සේ ධම්මානුපස්සනාව වගේ තැනකදී අපිට තව පැත්තක් මතු කරනවා ධර්මතා සිහි කිරීම. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දුක. දුක කියන එක අපිට දුක් වේදනාව දැනෙනවා. ඒක කායික දුක්ඛය, මානසික දුක්ඛය දැනෙනවා. හැබැයි ඒකෙන් නිවන් දකින්න බෑ. නිවන් දකින්න දුක පිරිසිදු දකින්න ඕනේ. කියන්නේ තීරණ ප්‍රඥාවෙන් දකින්න. ඒ තීරණ ප්‍රඥාවෙන් දකින්නවා කියලා කියන්නේ දුක්ඛ ලක්ෂණ දකින්නවා. දුක්ඛ ලක්ෂණ කියලා කියන්නේ සංකත විපරිණාම පීලන සන්තම්. සංකත කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව, විපරිණාම කිව්වේ වෙනස් වෙන බිඳෙන බව. පීලන ਸੰతాප කිව්වේ ඉපදී බිඳින් දෙකෙන් පෙළෙන බව. අර අපට ඇඟට අමාරුව හිතට අමාරුව කියන කතාව නෙමෙයි. ඒ ඇඟේ අමාරුව හිතේ අමාරුව අපට වේදනාවෙන් අත්දකින්න පුළුවන්. අර කියන දුක වේදනාවෙන් දකින්න බෑ. ඒක ප්‍රඥාවෙන් වටහා ගන්න ඕනේ. ඒතර ප්‍රඥාවෙන් වටහා ගන්න දුක කියන කාරණේ කල්ලාතු අහලා තේරුම් අරගෙන ඒ දැක්මෙන් ඒ දෘෂ්ටියෙන් දේවල් විමර්ශනය කරන්න. එතකොට එතන තියෙන්නේ ඒ ධර්මතාවයකට අනුව ලෝකය පරීක්ෂා කිරීම. එතකොට මේ ධර්මතාවයකට අනුව කියන්නේ කවුරුවක් හදලා දීපු ධර්මතාවයක් නෙමෙයි. ඇත්තටම පවතින ධර්මය. මේ පවතින ධර්මයට අවතීර්ණ වෙන්න අපට තනියෙන් බෑ. තථාගතයන් වහන්සේ ඒක තනියම ස්වඥාණයෙන් උපදවා ගත්තා. අපට ඒ ශක්තිය අඩු නිසා අපි ශ්‍රාවකයින් හැටියට ඒ ධහම අහලා ඒ දැක්ම ඔස්සේ ලෝකය දකින්න උත්සාහ කරනවා. එහෙම නැතිනම් අපි දකින්නෙම ලෝකය වෙනත් කරුණු පහකින්. අපි ලෝකය දකින්න එක්කෝ අපේ දැනුම මත එහෙම නැත්නම් අත්දැකීම් මත. එහෙම නැත්නම් ඇබ්බැහි මත. එහෙම නැත්නම් රුචි අරුචිකම් මත. එහෙම නැත්නම් සමාජ පෙළඹවීම. ඔය කරුණු වලින් තමයි අපි ලෝකයේ දේවල් විශ්ලේෂණය කරන්නේ දකින්නේ. එහෙම දැක්කට යථාර්ථය පේන්නේ යථාර්ථය පේන්නේ මේ ධර්මතාවල මූලික સિદ્ધාන්ත හඳුනාගෙන ඒ තුලින් දකින්න. එතකොට හැම විටම අපට ලෝකය નિවරදිව යථාර්ථය දකින්න ධර්මතා නිතර සිහි වෙන්න එතකොට මේ සිහියෙන් කරන තව කාර්යයක් තමයි ධර්මතා සිහි කරලා දෙන්නේ. දුක්ඛ ධර්මය. මේ හැම දෙයකම පවතින දුක්ඛ නැමැති ධර්මතාවය. ඒක සිහිපත් කරලා දෙන්න. අනිත්‍ය නැමැති ධර්මතාවය. ඒක සිහිපත් කරලා දෙන්න. අන්න ඒ විදිහට මේ සතිය විසින් තමයි අපට අවශ්‍ය තන අවශ්‍ය දේ සිහි කරලා දෙන්න. හැබැයි සිහි කරලා දෙනකොට ඒක හැඟීම් බරව භුක්ති විඳොත් අපිට එතන සිහිය නෙමේ තියෙන උපාදානය. ඒ නිසා සතිචෛතසිකයෙන් හැමදේම සිහි කරලා දෙනවා. ඒ සිහි කිරීම තුළ අකුසල පාක්ෂිකව කටයුතු කරන්න කිසිදු ඉඩක් නැහැ. කුසල පක්ෂයේ පමණයි සතිචෛතසිකේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක කුසල චෛතසිකයන් නිසා. ඒතර කුසල පක්ෂයේ ක්‍රියාත්මක වෙනවා නම් හැම විටම අලෝභ, අද්වේෂ, අමෝහ පාදක කොටගෙනයි සතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒ සිහි කර දීම තුළ මොනම හේතුවකින්වත් ලෝභ ද්වේෂ මෝහ ආදී උපදින්න විදිහක් නැහැ. ලෝභ ද්වේෂ මෝහ ආදී උපදිනෝ නම් එතන තියෙන හැඟීම් බරගතිය. එතකොට එතන තියෙන සිහිය නෙමෙයි. එතන තියෙන උපාදාන. එතකොට අන්නේ විදිහට අපි සිහිය කියන්නේ මොකක්ද කියලා හරියට හඳුනාගෙන ඒක ප්‍රගුණ කරන්න. ඊළඟට දැන් මේ කාරණේ සිහි කර දෙනකොට මේ රූපයයි මේ නාමයයි මේ ආස්වාස ප්‍රස්වාසයයි මේ වේදනාවයි මේ සිතයි මේ චෛතසික ධර්ම මේවා ඒ ඒ ක්‍රියාත්මක වෙනකොට සිහි කර දෙනකොට තමයි අපිට සම්පජඤ්ඤය උපදවන සම්පජඤ්ඤය කියලා කියන්නේ විමසිලිමත් ප්‍රඥා අර හේතුඵල වශයෙන් විමසා බලනවා ඊළඟට ත්‍රිලක්ෂණ වශයෙන් විමසා බලනවා චතුසත්‍ය වශයෙන් විමසා බලනවා ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වශයෙන් විමසා බලනවා අර අපි අර මූලික ධර්ම කරුණු ගැන කතා කළා ඒ ධර්ම කරුණු ඉගෙනගෙන ඒ ධර්ම කරුණු තුලින් විමස විමසා බලන්න අපි පුහුණු වෙනවා ඒ තුල තමයි විදර්ශනාව මතුවෙන්නේ. එතකොට ඔන්න ඔය කාරණා දෙකට තමයි සති සම්පජාඤ්ඤය කියන්නේ. ඔය කරුණු දෙක එකතු වුණාම තමයි යෝනිසෝ මනසිකාරය කියලා හඳුන්වන්නේ.